ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසින් 1981 පස්වෙනි මාස 18 වන වෙසක් තුන් බොහෝ දිනදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අද වෙසක් පුර පසළොස්වක් දිනයයි. නොයෙක් කන්දවි සිහි කටයුතු සැලකිය යුතු වටිනා දිනයක් බව කුංචි බුද්ධාගංකාරයා පවා දන්නාකාරී සඳහා උදාහරණ ගන්නවා විශක් පසලස්වන් කියන පරිණාමය මේ යෝගාවචර වීස හේතෙන් ගන්නවා ඒ දන්න නිසාම ඒ වෙනුවට ඒ මාතෘකා කරගෙන කරුණු කීපයක් සඳහන් කිරීමට අද දිනේ බලාපොරොත්තු 2524 වෙනි වෙසක් පොසොලොස්සක සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන පසුව ඊගොඩ ගණන් කරගෙන යනකොට පරිනිර්වාණයෙන් පසුව ලැබෙන 2524 වෙනි වෙසක් දිනය මේ වෙසක් දිනය යෝගාවචරයන්ට කීප ආකාරයකින්ම සිහියට ගත යුතු තැනක් බව අනුනක් බව විශේෂයෙන් මතක් කරන්නට සතුටු වෙසක් පසළොස්වක කිව්වහම මේ වෙසක් පසළොස්වක නමින් දෙදාස් පන්සිය විසි හතර වාරයක් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව ඇති වුණා කොතරම් වාර ගණන ඊට කලින් බුද්ධත්වය ලබාගත් උන්වහන්සේට විසක් පසළොස්වක වාල් 45ක් ජීවන් සිද්ධ වුණා ඊට ඉස්සෙල්ලා ඒත් ගණනක් උන්වහන්සේ ගෙවා දැම්මා. මේ වෙසක් පසළොස්වක කිව්වහම වෙසක් මාසේ ලැබෙන පසළොස්වකයි. බුදුරජාණන් වහන්සේගේ සිහි කටයුතු කරුණු රාශියක් සිද්ධ වුණා. මේ මේ ජීවිතේ ඒ වර්තමාන ජීවිතේ ඊට පළමුත් උන්වහන්සේගේ හිඳුවේ ප්‍රාසයක් ලැබෙන්න ඇති. විශේෂයෙන් මතක් කරනවා නම් උන්වහන්සේ යම් දවසක දීපංකර සරුවඥන් වහන්සේගෙන් විවරණ ගත්තා. ඒ විවරණේ ලබාපු දිනයත් වෙසක් පුර පසළොස්වක් දිනයක් බව දේවතාවන්ගේ සඳහන් වලින් හිතන්න පුළුවන්. විසාඛා චන්දිම යුත්තා දුවං බුද්ධෝ භවිස්සති කියලා ඒ ඉදිරිපත් වෙච්ච దేవතාවෝ කියන්න පටන් ගත්තා. අහඳ පුරාහඳ එක්ක එදිච්ච විසානකතාදල එදිලා තියෙනවා. ඒ නිසා වහන්සේ ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා උන්වහන්සේ ඉදිරියේ දේවතාව වහන්සේ කියන්න පටන් ගත්තා. වෙසක් පසළොස්සේ කියන්නේ පසරොස්සක කියන්නේ චන්ද්‍රයා පුර චන්ද්‍රයා අපසලස් දවසක් සම්පූර්ණ කරගෙන ඇවිල්ලා ඔය දවසේ මේ දිනෙහිදී විසානකට කියන නැකතත් එක්ක එකතු වෙනවා. එතකොට විසානකට හා යෙදුණු පූර්ණ චන්ද්‍රයාගෙන් සඳහන් වන මාසයයි වෙසක් මාසය. විශානකට කියන එක බොහෝ වටිනා නැකතක් වශයෙන් සඳහන් වෙනවා ලෝකේ. ඉතින් ඒ විවරණ දීගත් දිනියත් බුදු බුදු වීමට අන්තිම භවිකයක් වශයෙන් භවිකයාණන් වහන්සේ කෙනෙක් වශයෙන් උත්පත්ති ලැබූ දිනයක් බුදු වෙච්ච දිනයක් පිරිනොම් පාපු දිනයක් කියන මේවා සඳහන් කරන්නේ අපේ බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කරන්නේ මේ වෙසක් 15 15ක් දිනේ සිදු දේ වශයෙන් ඒක අපට ප්‍රීතියට හේතු වන කාරණයක් බුදුරජාණන් වහන්සේගේ හැම ක්‍රියාවක්ම එක්තරා නියතයක් අනියමයක් අනුව එක්තරා નિયમિત ක්‍රමයක් අනුව ඉබේටම වාගේ සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා මේ මෙහෙම සිද්ධ වුණා කියලා අපට හිතට ගන්න පුළුවන් සමහර කෙනෙක් නොඑක් විදිහ මත තියෙනවා. නමුත් අපිට හිතා ගන්න පුළුවනි උන්වහන්සේගේ ඒ නියත ක්‍රියාවක්. ඒකාන්තයෙන්ම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. මහා පුණ්‍ය සම්භාරයක් තිබෙච්ච නිසා. ඉතින් ඕන ඒ එකම එදා අතිපිච්ච වෙසක් පසළොස්වක නෙවෙයි අද. එතකොට අර පිරිනම් පාන මේ කියන්නේ විවරණ ලබන්නා වූ අවස්ථාවේදී ලැබුණු වෙසක් පසළොස්වක දිනේ නෙමෙයි පස්සියේදී ලැබුණේ වෙනින් එකක් මේ. කාලේ පෙරලි පෙරලි යන නිසා ඒක නෙමෙයි වෙනින් කාලය. නමුත් අපට හිතන්න පුළුවන් මේ අතරින්ම මේ ලෝකයේ ලෝකයේ සිදුවීම් සම්බන්ධව කල්පනා කරලා බලනකොට රෝගයේ සිදුවීම් එක්තරා නියම ධර්මයකට යටත් වෙලා සිද්ධ වෙන්නේ. නිකම්ම ඉබේට සිද්ධ වෙනවා නෙමෙයි. මේ ලෝකේ වාසය කරන මේ සත්වයන්ගේ එක්තරා කර්ම ශක්තිය ඇසුරු කරගෙන ලෝක ධාතුවත් ඊට උපකාර වෙමින් ගමන් කරනවා. මේ ලෝක ධාතුව ඇතුළේ ලෝක ධාතුව ඇතුලේ වාසය කරන එතකොට මේ වායු මණ්ඩලය මේ විශ්වයේ කියන නමින් සඳහන් වෙන්නා වූ මේ සක්වල ඇතුළත වාසය කරන්නා වූ මේ සත්වයන් ඒ ජීවන ක්‍රමයේ ජීවනයේ පවත්වා ගැනීමට උපකාර වෙන විදිහේ දේවල් මේක ඇතුළෙන්ම සැපයනවා ඒ සැපයෙන්නා වූ ක්‍රමයට කියන්නේ ඍතු බලය කියලා. ඒ ඍතු බලය ආ දියුණුවට හේතු වන ඍතු බලය කියනවා. පැවැත්මට හේතු වන ඍතු බලය කියනවා. විනාශ වීමට හේතු වන ඍතු බලය කියනවා. උර්ධිකාරක, තිතිකාරක, හානිකාරක කියන නම් සඳහන් වෙනවා. උර්ධිකාරක ඍතු බලය සිටි කාරක ඍතු බලය, හානිකාරක ඍතු බලය කියලා ඍතු බලය තුන් විදිහකට ලැබෙනවා. ඒ සත්වයන්ගේ කර්මානුරූප ඒ සත්වයන්ගේ පැවැත්මට ගැළපෙන අන්දමට එක කාලයකදී මේ ඍතු බලය වෘද්ධිකාරක වශයෙන් ඒ සමහර කාලවල ඒ වෘද්ධිකාරක කියන අවස්ථාව නතර වෙලා තීතිකාරක නැවතිලා හිටිනවා. දියුණුව නැවතිලා හිටිනවා. ඊළඟට හානිකාරක කළ ක්‍රමයෙන් පිළිහිමට මේ කලියුගයේ වගේ සඳහන් වන්නා වූ මේ කාලේ විශේෂයෙන්ම සලකන්න තියෙන ඍතු බලය හානිකාරක වශයෙන්. ඒ හානිකාරක ඍතු බලය පවතින අවස්ථාවේදී මහපින්නති උත්තමයාණන් වහන්සේලාගේ ඒ පුණ්‍ය බලය නිසා උද්ධි කියන කොටසකුත් කියනවා. ඉති කියන කොටසකුත් කියනවා. අන්න ඒ විදිහේ කුද්ධිකාරක කිතිකාරක කියන මේ අවස්ථා දෙකම මේ ඇතුළත ලැබෙන්න පුළුවන්. අර පාරමී ධර්මයන්ගෙන් සම්පූර්ණ වෙච්ච බෝධිසත්ව මහෝත්තමයන්න් වහන්සේලාගේ උත්පත්තිය ලැබුණාම ඒ නිසා ඒ බලයෙන් ලෝක ධාතු එක්තරා අන්දමකට සැනසීමක් ඇති මෙන්න මේ කාරණේ අපි සලකා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක්ම අපි ඉදිරිපත් කරනවා දැන් පළමුවෙන් ප්‍රකාශ කරේ ඒ ගාථාවේ සඳහන් වන අදහස් අප්‍රකට නැහැ. බොහෝ දෙනාට ප්‍රකටයි. සුඛෝ බුද්ධාණං උප්පාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස සාමග්ගී සමංගාණං තපෝ සුඛෝ කරුණ හතරයි. කරුණු හතරයි යොද සඳහන් වෙන ප්‍රසිද්ධ කරුණු හතරයි. සුඛෝ බුද්ධාණං උපාදෝ බුදුවරයන්ගේ උපදෙස් සපයි මේ බුදුවරුන්ගේ උත්පත්තිය සපයි බුදුවරුන් වශයෙන් යම් කිසි අවස්ථාවක බුදු වීමට සුදුසු උත්මේ ලෝකයේ උත්පත්ති ලබා ගත්තා නම් එතකොට බුදු නෙමෙයි බුදුන් වහන්සේ වුණේ නැහැ නමුත් ඒ අවස්ථාවේ පටන්ම ලෝකයාට සැපයක් ශාල කලබාරම සිද්ධාර්ථ ගෞතම උත්තමයන්න් වහන්සේ යම් කිසි අවස්ථාවක පෞකුසේ පිළිසිඳ ගත්තා නම් ඒ අවස්ථාවේ පටන් දස එකඩ මාසක් පෞකුසේ වාසය කළා එන් බිහි වෙන්නව අවස්ථාවේදී මුළු ලෝකෙම සැනසුණා අතරක් නැතුව ගිනි දැල් වලින් වෙලි වෙලි කෑ ගහමින් වර ගහමින් හිටියා අපායේ සත්වයන්ගේ ඒ කෑ ගැහිල්ල తాවකාලිකව සංසිඳුණා. අපායේ ගිනි తాවකාලිකව සැනසුණා. මේ බුද්ධ මහෝත්සවය ආනන්ද වහන්සේගේ උත්පත්ති නිසා සිද්ධ වෙච්ච පළවෙනි දෙයක් වශයෙන් අපි සාකච්ඡා අපායේ ගින්දර නිවිලා අපායට සැනසෙල්ලක් తాවකාලිකව ලැබුණා. මෙන්න මේක එක ආතනිය විතරකට සුඛෝ බුද්ධානම් උපාදෝ බුදුරයන්ගේ ඉපදීම සැපයක් කියන මෙන්න මේ කාරණේ මේ අනුව හිතන්න. ප්‍රේතපායවල දුක් විඳ විඳ හිටියා ආහාරයක් නැතුව දැන් පොළේ බඳගෙන අඬා අඬා වැළපි වැළපි කිසිම කෑමක් නැතුව ආහාරයක් නැතුව දැවි දැවි හිටියා වූ ප්‍රේතයන්ට ආහාර ලැබුණා දුක නිවුණා සැනසෙල්ල ලැබුණා ප්‍රේතයන්ට සාදු සාදු කියලා යතෝ ඒ ප්‍රේතෝ සතුටු වුණේ අවස්ථාවේ ජරා පායන සත්‍යෝ සතුටු වුණේ අවස්ථාවේ තිරිසන් සත්‍යෝ කියලා බැඳිලා හිටියා ගෙවල් වල තැන් තැන් වල මල පුඩු වල බැඳිලා හිටියා සත්‍යෝ මැරෙන්න සූදානම් සමහර විට ගෙවල් වල බැඳගෙන හිටියා සත්‍යෝ කෑග ගහ හිටියා වැඩගෙන. උන්ගේ ඒ බලපොඩු ගැලවිලා ගියා. ඒ කූඩුවල දාලා හිටිනම් කූඩුවල දොරවල් ඇරිලා ගියා. ඔවුන්ට කැමැති අන්දමට පියාසර කළා. පක්ෂීන්ට යන්න පුළුවන්කම ලැබුණා. ලොකු සනසිල්ලක් ලැබුණා. වෙන වෙන සතුත් ඒ විදිහට බැඳිලා හිටියා නම් ওই අවස්ථාවේදී ඒ නිදහස් වුණා. තිරිසන් අපාය. මනුෂ්‍යයන් අතර මිනිස්සුත් නොඑක් විදිහේ දුක් විඳ විඳ සිටි මිනිස්යන් හිටියා. හැපේන්නේ නැතුව ලෝකේ මොනම දෙයක්වත් බලා ගන්න බැරුව සත්‍යෝ හිටියා. ඔබලන්ට කෙනෙන්න පටන් ගත්තා. කන හැන්නට හිටි සත්‍යයන්ට කන හැන්න පටන් ගත්තා. ඇවිදින්න බැරුව හිටි සත්‍යයන්ට ඇවිදින්න පුළුවන්, දුව ඇවිදින්න පුළුවන් වුණා. වෙන වෙන යම් කිසි අඩුපාඩුකම් තිබුණා නම් මේ සත්‍යයන්ට බඩගිනි දුක් තිබුණා නම් වෙන වෙන දුක් කරදර තිබුණා නම් ඕවා සංසිඳිලා කියලා ආදී පියාගන කරන සත්‍යයන්ට පොළොව ඇවිදින සත්‍යයන්ට කිසිම කරදරයක් නැතුව ඇවිදින්න පියාසර කරන්න ඇවිදින්න පුළුවන් නිදහසේ ඇවිදින්න පුළුවන් අවස්ථාවක් සැලසුණාය බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලාම උපත්ති ලැබිච්ච අවස්ථාවේදීම ඔය විදිහට සිද්ධ වුණා සුඛෝ බුද්ධානං උපාදෝ කියන මේ කාරණේ දෙන්නම සම්පූර්ණයි බලාපුවාම බුදුරජාණන් වහන්සේගේ අදහස දිහා බලාපුවාම මේ පුංචි දේවල් මේ මහා විශාල දේවල් වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් නමුත් උන්වහන්සේගේ අදහස දිහා බලාපුවාම පුංචි ඒ පුංචි උන්වහන්සේ බුදු වුණා බුදු වුණාන් පස්සේ ලෝකයාට ධර්ම දේශනා කළා අර බුදු වෙන්න අවස්ථාවේදීත් අර විදිහම දේවල් සිද්ධ වුණා. ඔය කොටනා දේවල් සිද්ධ වුණා. එහෙම නෙමෙයි උන්වහන්සේගේ ධර්මය ලෝකෙහි පැතුරුණා. උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. දේශනා කරනකොට ඒ දේශනාවෙන් දෙවියන්, බ්‍රහ්මයන්, මිනිසයන් පමණක් නෙමෙයි අවසේද සියලු සත්වයෝම ඒ දේශනාවෙන් සැනසුණා. සරණ වුණා. සංසාරයේ කිසිම හතරක් නැතුව තේරුමක් නැතුව දුවවින්ද මේ සත්‍යයන්ට සංසාරයේ තේරුම් ගැනීමේ ශක්තිය ලැබුණා උන්වහන්සේගේ ඒ දේශනාව අහලා සුඛා සද්ධම්ම දේශනා කියලා කිව්වේ ඒකයි. උන්වහන්සේගේ ධර්ම දේශනාව අහලා දුක්ගිනි නිවා ගත්තා. සංසාරික දුක්ගිනි නිවා ගත්තා. අනන්ත කාලයක් මුළුල්ලේ මේ සංසාරයේ දුක් විඳ විඳ ආපු මේ සත්‍යයන්ගේ ඒ දුක් ගොඩ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා අර දුක් ගොඩ නිවා ගත්තා මේ මහ පොළොවේ තියෙන වැලි කැට tikai ඊට වඩා දුක් ගොඩක් විඳින්න සූදානම් වෙලා විඳින්න සුදුසු වෙලා හිටිය සත්‍යෝ හිටියා සූවිති අසංඛේය අසංඛේ විදි හතරක ධර්මය සාමාන්‍යයෙන් ගණන් කරනකොට ගණන් කරලා ඉවර කරන්න බෑ ওই කොටස් වශයෙන් කියනකොට 24ක් ගණන් කරලා අවසන් කරන්න බැරි කොටස් 24ක් පිටින් 24ක සත්වයන් අර Taman නිගොට විඳින්න තිබිච්ච දුක නතර කළ කරගත්තා විඳපු දුක ඉවර වෙලා තිබුණා ඊළඟට විඳින්න තිබිච්ච දුක. මේ උන්වහන්සේගේ ධර්මය අහලා ශාන්ති නිවන් ලබා ගත්තා. නිවා ගත්තා. ඒ දුක ඉවර කරගත්තා. 24 අසංඛ්‍ය සත්වයන් අනන්ත පරිමාණ දුක් ගොඩකින් උන්වහන්සේ නිදහස් කරා. උන්වහන්සේගේ ධර්ම දේශනාව සුඛා සද්ධම්ම දේශනා සද්ධර්ම දේශනා උන්වහන්සේගේ ධර්ම දේශනාවත් අපගෙන දෙනවා කියලා උපත්ති වාගේම මේකත් අපගෙන දෙනවා කියලා ඒ නිසායි බුදුරජාණන් වහන්සේගේ මුලින්ම ඒ මුඛයෙන්ම පිටුනේ අදහස. එපමණක් අදත් එහෙමයි. අද අපට සැනසෙල්ල තියෙන්නේ. උන්වහන්සේගේ ධර්ම දේශනාව නිසා. උන්වහන්සේ ධර්ම දේශනා කළා සෑහෙන ධර්මයක් ධර්ම දේශනා කළා. සෑහෙන විදියකට උන්වහන්සේ ක්‍රියා කළා. ප්‍රමාණවත් අන්දමට උන්වහන්සේට අවශ්‍ය ධර්මත සියලු වැඩ කළා අවසන් කළා. අවසන් කළා උන්වහන්සේ පිරිනම් පාවදා. පිරිනම් පාවදාන මුලින් උන්වහන්සේ දේශනා කළා යෝ වෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේදිතෝ සෝ වෝ මම චේන සත්තා කියලා ගැඹුරු වචනයක් උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ පිරිනුවන් පෑවේ නිකම් නෙමෙයි අපට ඉතුරු කළා යමක්. වචනයෙන් පමණක් නෙමෙයි ක්‍රියාවෙන් ඉතුරු කළා උන්වහන්සේ පිරිනුවන් පෑවදා. උන්වහන්සේ පිරිනුවන් පෑවට උන්වහන්සේ හද වැඩ ඉන්නවා කියලා අපට හැඟීම ඇති කරගන්න පුළුවන් මේ දේශනාව නිසා. ආනන්දය මා විසින් ඔබට යම් ධර්මයක් විනයක් දේශනා කළා නම් ඒ ධර්මයක් විනයක් කියන දෙක මාගේ ඇවෑමෙන් ඔබට ශාස්ත්‍රු වැඩ ශාස්ත්‍රු කෘත්‍යය සිද්ධ කරනවා ඇත කියලා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව කාලයේදී එක බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ උන්වහන්සේ කොයි තරම් කොයි තරම් අපට කරුණාවක් මෛත්‍රියක් ඇති කළාද උන්වහන්සේ එක ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් නෙමෙයි 84 දහසක් ධර්මස්කන්ධය කන්දයන්ගේ වශයෙන් 84 දහසක් ශාස්ත්‍රෝන් වහන්සේලා අපට ඉතුරු කළා කියලායි උන්වහන්සේ පිළිවන් උන්වහන්සේ අපට ඒ නිසා උන්වහන්සේගේ කරුණාව අදත් අපට පවතිනවා. අද අපි සරකන්නේ මේ ගිලම්පස පූජා කළේ, මල් පහන් පූජා කළේ උන්වහන්සේට වැඩකට නෙවෙයි. අපේ යුතුයකම අපේ යුතුයකම අපි ඉෂ්ට කළා. උන්වහන්සේට ගරු කළා. යම් කිසි කෙනෙක් තවත් සැලකිය යුතු කෙනෙකුට ගරු කරනවා නම් පානක් ඉදිරිපත් කළා පානක් ඒ වෙනුවට තියලා කරු කරනවා. මල් ටිකක් ඉදිරිපත් කළා තියලා යම් කිසි වටිනා දෙයක් ඉදිරිපත් කළා තියලායි ඒ ගරු කිරීම කරන්නේ. මේ විදිහේ ගරු කිරීමක් කරේ අදා ඒ බුදුරජාණන් වහන්සේ. මහා කරුණික වූ සර්වඥ බුදුරජාණන් වහන්සේට අපි ඒ විදිහේ ගරු කිරීමක් කරේ අද දවසේ. මේ මල් පහන් පූජා කිරීමයි. ඇත්ත වශයෙන්ම අපි දැන් මෙතන ඉඳගෙනයි මේ කටයුතු කළේ මේ බුදුරජාණන් වහන්සේට ගෞරව කළේ. මෙතන හිටියා නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරන හැම තැනටම හිත යෙව්වා. ඒ තැන් වලට හිත යැවුවා. ඒ මහා බෝධීන් වහන්සේ ලුම්බිනි සාරානාත්, කුසිනාරා, සවැත් නුවර, විශාලා මහ නුවර ඔය ආදී තැන් වලට අපේ හිතේ යවුවා. උන්වහන්සේ ස්පර්ශ කරපු තැන් වැඩ හිටි තැන් වලට හිත යවුවා. යවලා ඒක ඒව මතක් කරගත්ත උන්වහන්සේ ධර්ම දේශනා කරපු අන්දම. අනුරාධපුරයේට අනුරාධපුරයේට හිත යවුවා. අනුරාධපුරයේදී මා බෝධීන් වහන්සේ ළඟට සංඝලි මහා සෑය ළඟට සූපාරාමේ ළඟට මහියංගනේ ළඟට එතකොට ওই විදිහේ අපට සිහි කරන්න පුළුවන් හැම ස්ථානයකටම හිත යොදලා උන්වහන්සේට කරු කළා. මේ කරු කලේ උන්වහන්සේ ලෝකයාගේ හිත පිණිස දේශනා කළා වූ ධර්මය අපට ලැබිලා තියෙනවා ඒ ලැබීම ඒ ධර්මයේ දීප උන්වහන්සේට අපි ගෞරව කිරීමක් කෙනෙහි ගුණ සැලකීම වශයෙන් අපි මේ සැලකිල්ල කරන්නේ. මේ නිසා අපේ අභ්‍යන්තරයේහි අපේ අභ්‍යන්තරයේහි කිය නොහැකි ප්‍රමාණ කළ නොහැකි අපරිමාණ කුසල චිත්ත වාර රාශිය අපේ අභ්‍යන්තරයේ තම්පත් වුණා පළපදියම් වුණා පැවතුණා මේ කුසල චිත්ත වාර ගණන් කරන්න බෑ. එක එක ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ අත පාවිච්චි කිරීමේ අවස්ථාවේදී ඒ අතේ එක එක ක්‍රියාවක් ගානේ ඒ වගේම ශරීරයේ ක්‍රියාව යොදවන අවස්ථාවේදී ඒ ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ වචනේ යොදන අවස්ථාවේදී වචනේ සම්බන්ධ ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ ඒ දෙකම වෙනදන්නේ නැතුව හිත පමණක් දන්නාව අවස්ථාවේ මානසික ක්‍රියාවක් ක්‍රියාවක් ගානේ ඇති වුණේ කුසල් කුසල ශක්ති කුසලමය ශක්ති රාශියක් මේ අවස්ථාව මුළුල්ලේ පමණක් නෙවෙයි මේක කලින් හිටම් මේ වෙනුවට තුන් ආකාරයකින් කුසල ශක්ති රාශියක් පහළ වුණා. මේකට අපි ව්‍යවහාර කරට හැකි ප්‍රවාහයක් කියලා. කුසල ශක්ති ප්‍රවාහයක් කියලා. ගංගාවක ජල ප්‍රවාහයේ වාගේ අපේ හිත නැමැති ගංගාවේ කුසල කුසල ශක්ති ප්‍රවාහයක් තුන් විදිහකට පහළ වුණා කියලා අපි සලකන්න ඕනේ. මේ ඇතිවෙච්ච කුසල චිත්ත ප්‍රවාහය කුසල ශක්ති ප්‍රවාහය තම තමන් හිත යොදාපු යොදාපු තරමට බලවත් බලවත් සත්‍යයක් ඇති වෙනවා. තමන් හොඳට සලකලා හොඳට නුවණ යොදලා ශ්‍රද්ධා යොදලා සීය යොදලා වීරිය යොදලා බලපාන්නා වූ ප්‍රතිවිරුද්ධ අදහස් මර්ධනය කරගෙන උපකාරක ධර්මයන් ළඟා කරගෙන මේ හිත පැවතුවා නම් ඒ අවස්ථාවේදී මේ චිත්ත ශක්තිය චිත්ත ශක්ති ප්‍රවාහ තුන ඉතා බලවත් වෙනවා ඉතාමත් බලවත් වෙනවා මේ විදිහේ ඇතිවෙච්ච චිත්ත ශක්ති ප්‍රවාහ තුන අපේ අපි බලාපොරොත්තු වන්නා වන්දමට අපේ අ අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීමට මේ කුසල ශක්ති ප්‍රවාහයන් කීප ආකාරයකින් අපට උපකාර එක ආකාරයක් අපේ අභ්‍යන්තරයේ කලින් ඇති වෙලා තිබුණු කලින් දිනු වෙලා තිබුණා වූ ඉතිරිපත් වෙලා යම් කිසි විදිහකින් අපේ වැඩට බාධා කිරීමට ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් වෙන්න තිබුණු යම් කිසි කුසල ශක්ති ප්‍රවාහ අකුසල ශක්ති ප්‍රවාහයක් නැත්නම් ඒවා අයින් කරනවා ඒවා අයින් කිරීමේ ක්‍රියාව මේකෙන් සිද්ධ වෙනවා ඒක එකක් ඊළඟට අපට උවමනා කරන්නා වූ කුසල ශක්ති වේග කියනවා ඒවට ඉඩ නැතුව තිබුණා කෙනෙකුගේ චිත්තසංතානයේ සම්බන්ධව කල්පනා කරලා බලනකොට මේ චිත්තසංතානයේ මේ කර්ම ශක්ති සා මහා සාගරයේ රැල්ල වාගේ නොඑක් විදියට පිළිලා තියෙන මේ චිත්ත ශක්තිය. ඒකට කර්ම වේග කියලා කියන්නේ මේ කර්ම වේග නොඑක් අන්දමට පිළිලා තියෙනවා ඇතැම් විටක ඇතැම් විටක මේ කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව ලං වෙලා තියෙනවා ඉදිරිපත් වෙන්න බැරුව අයින් වෙලා තියෙනවා. වටිනා කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව තියෙනවා. මෙන්න මේ විදිහේ වටිනා කර්ම වේග ඉදිරිපත් වෙන්න බැරුව තියෙන වරන් අන්න ඒවා මේ කර්ම වේගය මේ අදකලා වූ කුසල කර්ම වේගය ඉදිරිපත් වෙලා අර ඕමනා කර්ම ටික ඉස්සරහට ගන්නවා. එතකොට අපේ වැඩ සාර්ථකව ගෙනියන්න අපට බලය ලැබෙනවා ඒ එක බලයක්. අර බාධක කර්ම වේග අයින් කරන්නා වාගේ උපකාරක කර්ම වේග රාශියක් ඉස්සරහට ගන්නවා. එතකොට මේ විදියට අර උපකාරක උපකාරක කර්ම වේග රාශිය අවස්ථාවට අවස්ථාවේ අන්දමට ඉදිරිපත් වුණාම ඒ වගේම මේ අධිනිච්ච කරගත්තාව කර්ම මේකක් ඉදිරිපත් වුණාම ඒ දෙපැත්තකින් අපට උපකාර ලැබෙනවා. ඒ උපකාර අපි බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්වත් සඳහා නෙවෙයි. අප බලාපොරොත්තු වන්නා වූ අපේ යම් කිසි උත්තමාර්ථයක් ඇත්නම් අන්නේ උත්තමාර්ථය සම්පූර්ණ කර ගැනීමටයි. අපි බලාපොරොත්තු යන්නේ අප බලාපොරොත්තු වෙනවා මේ කාලේ මේ වෙසක් මාසයෙන් ආරම්භ වෙච්ච බුද්ධ වර්ෂය වලින් ආරම්භ වෙච්ච මේ අන්තිම දවස අද වෙසක් පසළොස්වක දවස. ඊළඟට හෙට පටන් පළවෙනි දවස. අවපසළ අව පැලගිය පළවෙනි දවස. ඒ අද මේ මොහොතේ පටන් හෙට පෑරගියේ පටන් එහාට ඉස්සරහට අප අපගේ ජීවිත මොන අන්දමකද ගමන් කරවන්නේ කියලා අපි දැන් තීරණය කරගෙන තියෙනවා. අපේ ජීවිත අපේ මේ යෝගාවචර ජීවිත ගමන් කරවන්නේ මොන අන්දමකටද කියන එක අපි දැන් තීරණය කරගෙන තියෙනවා. නොඅඩුව අපේ ජීවිත ගමන් කරවන්නේ සාසනය දියුණු කරගෙන බුද්ධ ශාසනික ගුණ දියුණුවට ගෙන යන වැඩ පිළිවෙලකට. මේ වැඩ පිළිවෙලට බාධක පරමාණු මාත්‍රයකවත් විරුද්ධ ධර්ම නැත්නම් ඒ සියල්ලම ලොකු ඒවා ගැන කියන්න දෙයක් නෑ. පරමාණු මාත්‍ර වූද යම් කිසි බාධක ධර්ම කියනවා නම් ඒ බාධක ධර්ම සියල්ලම මේ ගුණ ධර්මයන්ගේ බලයෙන් මේ චිත්ත සත්‍ය ප්‍රවාහයේ බලයෙන් අයින් වෙත්වාගෙන අදහසක් තියාගන්න. මේ විදියට කටයුතු කරන්න අවස්ථාවේදී මේ අද සිද්ධ කරගත්තා වූ කර්ම වාගේම අපට එහාදිත් ලැබෙනවා. ඒ වාගේම ප්‍රවෘත්ති කර්ම වේග කියලා જાතියක් තියෙනවා. ප්‍රවෘත්ති කර්ම වේග, උත්පත්ති කර්ම වේග, ප්‍රවෘත්ති කර්ම වේග දෙකක්. ප්‍රවෘත්ති කර්ම වේග මේ මොහොතේ ලැබෙනවා. විපස්සෙත් ලැබෙනවා හැඩක් ලැබෙනවා අනිත්‍යක් ලැබෙනවා තවත් එහාට ලැබෙනවා මේ විදිහේ සංසාරික වශයෙන් සිද්ධ කරගත්ත නොඑක විදිහේ ප්‍රවෘත්ති කර්මය මේවත් අපට උපකාරක වන දේවල් නැවත නැවතත් ඉදිරිපත් කළ අපේ චිත්ත ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට ඒවා උපකාර වෙත්වා කියන අදහස ඇති කර ගන්නවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාවේදී අපි සලකන්න ඕන මේ ටික අපට ලැබුණේ මොහොක බලයෙන්ද සුඛා සද්ධම්ම දේශනා කියන උන්වහන්සේගේ දේශනාවේ අනුව හිත යදවීම නිසා බුදුරජාණන් වහන්සේ යම් කිසි අදහසක් දුන්නා නම් ලෝකයට ඒක වර්ධින්නේ නැහැ ඒකාන්තයෙන් වර්ධින්නේ නැහැ සුඛ සද්ධම්ම දේශන සද්ධර්ම දේශනාව සපවත් කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ සපවත් වීම උන්වහන්සේ වැඩ කාලේ වැඩ සිටි කාලේ පමණක් නෙමෙයි. ඒ කාලේ සිද්ධ වුණා පිරිනන් පයවන් පස්සේ සිද්ධ වුණා අදල් සිද්ධ වෙනවා එදල් සිද්ධ වෙනවා 1500ක් කාලයේ මුළුල්ලේ පමණක් නෙමෙයි 5000ක් කල් මුළුල්ලේ පමණක් නෙමෙයි තවත් එහාට සිද්ධ වෙන්න ඉඩ තියෙනවා එනිසා අපි බලවත් විශ්වාසයක් තියාගන්න ඕන. බලවත් විශ්වාසයක් මේ ධර්ම දේශනාව උනාසයේ ධර්ම දේශනාව උණයි අපි මේ ගමන් කරන්නේ. ඒ ධර්ම දේශනාව ආරක්ෂා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තු වන්නා අපි ඒ ධර්ම දේශනාමය ධර්මමය අදහස් වලින් හිත පුරවාගෙන හිත සම්පූර්ණ කරගෙන ඒ ප්‍රයෝජන ගන්නත් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මතක් කරගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම දේශනා කළ දිනෝ කීප අවස්ථාවකදීම ධම්මෝ හවේරකති ධම්මචාරී. අපි ධර්මය ආරක්ෂා කරන පිරිසක් මේ යෝගාවචර පිළිස. ධර්මයේ හැදිරෙන පිරිසක් ධර්මයේ රකින්න පිරිසක් ධර්මමය සාධනේ රකින්න පිරිසක් ඒ පිරිස ඒකාන්තයෙන්ම ධර්මයේ රකින්න ධර්මයේ ඇවිත් අපව ආරක්ෂා කරන බව අපි තදින් විශ්වාසය තියාගන්න ඕනේ. අපි තනියම ජීවත් වෙනවා නෙමෙයි. අපේ ජීවිත තනියම නෙමෙයි අසරණ ජීවිත නෙමෙයි අපේ ජීවිත. යෝගාවචර ජීවිත විශේෂයෙන්ම සසරණයි, සනාතයි. සනාත වූ ජීවිතය යෝගාවචරය. ඒක හොඳින් කල්පනාවට අරගෙන අපි තදින් විශ්වාස තියාගන්න ඕන අපට ඒ බුද්ධ දේශනාවෙන් අපට පිළිහිද දෙනවා බුදුරජාණන් වහන්සේගෙන් පිළිහිද දෙනවා ධර්මයෙන් පිළිහිද දෙනවා ධර්මමය සාධනයෙන් පිළිහිද දෙනවා ඒ ධර්මමය සාධනයට අනුව කටයුතු කරන්නා වූ දෙවි දේවතාවුන්ගෙන් අපට පිළිහිද තියෙනවා මේක අපි තදින් විශ්වාසයේ තියාගෙන වැඩ කරන්න ඕන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුඛා සද්ධම්ම දේශනා කියන මේ අදහස නිතරම හිතේ තියාගෙන වැඩ කරන්න මේ කරුණු දෙක සුඛෝ බුද්ධාණං උපාදෝ සුඛා සම්ධම්ම දේශනා කියන මේ කරුණු දෙකම දැන් සම්පූර්ණයි. දැන් සම්පූර්ණයි. එතොන්නේ හිත පිපිදිලා වාගේ තියෙන ධර්මමය අදහසින් පිපිදිලා වාගේ තියෙන සතු උදාර අදහසකින් යුක්තව දැන් සම්පූර්ණ කරගෙනයි හිටියේ. මේ ළඟට අපට තව එකක් හිතන්න තියෙනවා. සුඛ සංඝස්ස සාමති. බුදුරජාණන් වහන්සේ මේ වදාළේ මොකටද? උන්වහන්සේගේ සාධනේ හාට ගෙනියන්න ඉන්නේ රැකගෙන යන්න ඉන්නේ සංඝ පිරිසයි. සංඝ පිරිසට අත දුන්නා උන්වහන්සේ. සංඝ පිරිස ගැන උන්වහන්සේ හිත යෙදුවා. උන්වහන්සේ ඒ සංඝ පිරිසට ලොකු බරක් තිබ්බා. මගෙන් පස්සේ මේ සාසනේ මේ මා ඇතිකල සාසනේ වටිනා ධර්ම සාසනේ රැකගන්නේ මේ සංඝ පිරිසයි මේ සංඝ පිරිස විසිරලා ගියොත් ඒක රැකෙන්න හම් වෙන්නේ නැහැ එනිසා උන්වහන්සේ හොඳට මේක බලෙන් තන්පත් කිරීමට උන්වහන්සේ මේ වචනේ හේතුයි සුඛා සංඝස්ස සාමග්ගේ සංඝයාගේ සමගිය සුවපත් වෙනවා. සුවපත්. සැප ගැන දෙන එක. සැප ගැන දෙන එක. ඒක අනිත් පැත්තට ගත්තොත් සුඛා සංඝස්ස වේදෝ අසාමග්ගී දුක්ඛා සංඝයාගේ සමගිය නැත්නම් ભેද වෙලානම් විනිවානම් එතන සුඛයක් නෑ දුකක් ඇතර තියෙන්නේ කල්පනා කරලා බලන්න ඕන හිතලා බලන්න ඕන ගැඹුරට හිතලා බලන්න ඕන මේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න ඉන්නේ කවුද මම තම තමන් හිතන්න ඕන මමයි බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න මගේ බුද්ධ ශාසනේ ඒ අදහස කියන්න ඕන කොතන සාසනික වැඩ කරත් ඒක මගේ වැඩක් අපි හිතන්න ඕනේ එහෙමයි. ඔතන හරි භාවනාවක් හොඳට ගෙනෙනවා හොඳට සිල් පුරනවා නම් එතන මාගේ. ඔතන හරි භාවනාව හොඳට කරනවා නම් හොඳට භාවනාව හොඳට ප්‍රතිඵල ලැබිලා කියනවා එතන මාගේ. මගේ මගේ වැඩ සම්පූර්ණ වුණා. මම සතුටු වෙනවා. අර මගේ අදහස කියන හැඟීම බඳු අවස්ථාවේදී ඉතාම ප්‍රයෝජනයි. මගේ මගේ කියන එක හොඳ නැහැ සමහර තැන්වල. නමුත් බුද්ධ සාධනය සම්බන්ධ කරගෙන මේ මගේ කියන එක හොඳයි. සංඝයාගේ සංඝයා කියන්නේ විශේෂයෙන් කවුද සංඝයා කියලා නියම වශයෙන් කියන්නේ ඉන්නේ. නිකන් සිවුරුදාගත් තරමට සංඝයා නෑනේ. සංඝ වෙන්නේ නෑනේ. නියම සංඝයා වෙන්න යටත් පිළිසෙන්නේ කල්යාණ ප්‍රත්‍යඥ තත්වයටවත් පැමිණලා හිටින්නවා. ඉතින් සංඝ තත්වයට ಗುಣ රකින්නවා නම් එතකොට හොඳට සතර සංවර සීලය රකින්න සීල විසුද්ධිය සම්පූර්ණ කරගෙන චිත්ත විසුද්ධි සම්පූර්ණ කරගෙන ධිට්ඨි විසුද්ධි සම්පූර්ණ කරගෙන ඔය විදිහට ඔය තරමින්වත් ඉන්නවා නම් අන්න හොඳ සංඝයායි. ඒ හොඳ සංඝයායි. එතකොට තව එහාට දියුණු කරගෙන ඉන්නවා නම් ඒ ධර්මත සංඝකම. මේ ගුණ ධර්මයන් ආරක්ෂා කරන පිරිස හිතන්න ඕන මම සංඝ පිරිසට ආයි. එතකොට මේ අනිත් ඉන්නේ සංඝ පිරිසට ආයි. මේ ඉන්නේ සංඝ පිරිසට. මේ සංඝ පිරිස හිතන්න ඕන අර බුදුරජාණන් වහන්සේගේ වචනේ සලකන්න ඕන සුඛා සංඝස්ස සාමග්ගී මේ සමගිය ඉතා වටිනා දෙයක් මේක තියාගන්න ඕන මක් නිසාද උන්වහන්සේ මෙහෙම වදාළේ අර අර මේක සඳනේ හාට ගෙනියන්න ඉඳ පිටසක් නිසා පමණක් නෙමෙයි යම් කිසි අවස්ථාවක මේ සමගිය නැති වුණා නම් එදාට දැන් තැන් වල අහු මුළු වල කෙදිරීම ඇති වෙනවා. අන්න අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි. අරයා බලන හැටි හොඳ නැහැ. අරයා යන හැටි හොඳ නැහැ. අරයා කතා කරන හැටි හොඳ නැහැ. එයාගේ වැඩ හොඳ නැහැ. ওই විදිහේ තැන් තැන් වල කොඳුරනවා නම් සමගිය නැහැ සමගියක් නැහැ. එතකොට මොකද සමගියක් නැති නාගෙන්නේ? භාවනාව ගෙනියන්න බෑ. අර කෙදිරීම නිසා ඇති වෙන්නේ නොඑක් විදිහේ හිතේ වේග ඇති වෙන්නේ නරක පැත්තේ වේග ඇති වෙන්නේ. ඉතින් අර සුඛා සංඝත සාමග්ගී කියන එක අනිත් පැත්තයි. සමගි නැත්නම් සමගි නැත්නම් සීලය රැක ගන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. සති සම්පජාඤ්ඤය නැති වෙනවා. එතකොට අසංවර ප්‍රමාදේ අසංවරේ ප්‍රමාදේ එහාට දිගට දිගට නරක පැත්තයි වැඩේ. බුදුරජාණන් වහන්සේ මේ අනාගත භය දේශනාවකදී එනවා එක කාරණයක් යම් කිසි අවස්ථාවක යම් කිසි අවස්ථාවක භාවනාවේ යෙදෙන යෝගාවචරයන් ගැන දැන් මේ අවස්ථාවේදී හොඳට සංඝයා සමගි වෙලා ඉන්නවා. ඇතැම් විටක මේ සංඝයා අසමගි වෙන්න පුළුවන්. අසමගි වුණොත් මගේ භාවනාවට බාධා. කියලා සලකන්න ඕන. ඒ නිසා සමගි සම්පන්න අවස්ථාවේදී ඇකි දාදුරට භාවනාව කරගන්නට උනන්දු වෙන්නේ කියලා උන්වහන්සේ දේශනාවක් කළා. සමගයක් නැති අවස්ථාවේදී හිතේ ඔවුනවුන් කෙරෙහි කරුණාව මෛත්‍රිය නැති වෙනකොට භාවනාවක් ගෙනියන්න බෑ. ඒ නැති වෙන එක්කෙනාගේ භාවනාව පමණක් නෙමෙයි. අනිත් පැත්තෙන් භාවනාව ගෙනියන්න. අන්න ඒකයි භයානකම. සමහර විට අපි හිතමු එක්කෙනෙක් දෙන්නෙක් සම්බන්ධව මේ කරුණාවක් මෛත්‍රියක් නැතුව ඒක පාවිච්චි වෙනවා කියලා. නමුත් ඒ නිසා තවත් උදවියට ඒ ලෙඩේ එනවා. අර වසංගත කියලා වගේ තියෙන සංක්‍රමණ රෝග සංක්‍රමණ රෝග කියලා රෝග જાතියක් තියෙනවානේ. මාරු වී මාරු වී යන්නේවා. අන්න ඒ විදිහේ සංක්‍රමණේ ඒ විදිහේ සංක්‍රමණ රෝගයක් වාගේ වෙනවා මේක දිගින් දිගට දිගින් දිගට යනවා මෙන්න මේ නිසා අද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ ඉදිරිපත් කරගෙන අපි බලාපොරොත්තු වෙන අදහස මොකක්ද නිවන් අවබෝධ කරගෙන සතර දුකින් නිදහස් වෙයි ඒක කාටවත් බාර දෙන්න බෑ කාගවත් අඩුපාඩුව නිසා ඒක අයින් කරන්නත් බෑ දායකයන්ගේ අඩුපාඩුවක් නිසා හෝ සැපකරුවන්ගේ අඩුපාඩුවක් නිසා හෝ අනිත් ඉන්න ද්වේෂයේ යම් කිසි අඩුපාඩුවක් නිසාවත් මේක මේ අදහස කාටවත් බාර දෙන්න බෑ අයින් කරන්න බෑ ඒ මොකටද බලාපොරොත්තු වෙලා මේ ආරණ්‍යයට පැමිණියේ. මේ ආරණ්‍ය පරිසරය ඇසුරු කරන්නට බලාපොරොත්තු වුණේ අර නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ ප්‍රධාන පරමාර්ථයේ පිටයි. මේ පිටත් මොනම අදහසක්වත් නැහැ මේ යෝගාවචරයෙන් මට හොඳට කියන්නේ. එසේනම් නිවන් දැකීමට කටයුතු කරන්නට බලාපොරොත්තු මේ යෝගාවචරය තම තමන්ගේ අභ්‍යන්තර වල යම් කිසි අනෙක් පුජ්‍යලයන් ගැන යම් කිසි නොපෑසුම්කම් කියනවා නම් අමනාප අදහස් කියනවා නම් නොගැලපෙන අදහස් කියනවා නම් ඒ විදිහ අදහස් මේ අවස්ථාවේදී වමාරන්න ඕන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ධර්ම සාධනයේ වෙනුවෙන් මහා සංඝරත්නයේ වෙනුවෙන් අෂ්ටාර කුඤ්ජන එතකොට සරියුත් මහ සරියුත් මුගලන් ආනන්ද නන්ද රාවණ කාශ්‍යපාදී මහරහතන් වහන්සේලාගේ නාමයෙන් බුද්ධ ශාසනයේ නාමයෙන් තමන්ගේ අභ්‍යන්තරයේ තිබෙනා වූ නොගැලපෙන අදහස් මේ අවස්ථාවේදී වමාරදාන්තෝ වමාරලා දාලා හින්ද හොඳ පිළිසිදු අදහසක් ඇති කරගන්නවා. පිළිසිදු හිතක් ඇති කරගන්නවා. පිළිසිදු චිත්ත සංතානයක් ඇති කරගන්නවා. මේ පිළිසිදු චිත්ත සංතානයේ තමයි එහාට අපට භාවන් කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතු අර මේ අසනීපකම් මේ දුර්වලකම් මේ වැරදි මේ කෙලෙස් එක්ක මේ හිත ගමන් කරනකොට කවදාකවත් නියම ප්‍රතිඵලයක් ලබන්න බලාපොරොත්තු වෙන්න ඕන නැහැ. මේ හැම කෙනෙකුම බලාපොරොත්තු වෙනවා දන්නවා නියමාන්දමෙන් නිවන් අවබෝධ කර ගැනීමටයි මොනාන්දමකින් හරි යම් කිසි දුර්වල හැඟීම් තියෙනවා නම් නොගැලපීම් තියෙනවා නම් මේ අවස්ථාවේදී සම්පූර්ණයෙන් හිත පිළිසිදු කර ගන්න ඕනේ. පිළිසිදු කරගන්න ඕන පිළිසිදු හිතක් ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ පබස්සර මිදම් වික්කේ චිත්තං කියන එක ප්‍රපස්සන තත්වයට ඇති කරගන්නවා පයි කරගන්නවා ශාන්ත තත්වයට පමුණවා ගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ සම්බන්ධව උන්වහන්සේගේ දේශනාව අහලා උන්වහන්සේගේ දේශනාවෙන් සතුටු වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා කියාපු වචන දෙකක් මතක් කර දෙන්න සතුටු සෝ භගවා බහුන්නං වත දුක්ඛ ධම්මානං අපහත්තා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මා පිළිබඳ මා පිළිබඳ බොහෝ දුක් කොටස් උන්වහන්සේ අයින් කළා දැම්මා බෞද්ධං වතෝ භගවා සුඛ ධම්මානං උපහත්තා ඊගට ගෙන ගියා වූ මහා දුක් ගොඩක් උන්වහන්සේ අයින් කළා මගේ సంతානයේ තිබිලා උන්වහන්සේ ඒ වාගේම මට ළඟා වෙන්න බැරි මට අත ගන්න බැරි තරම් ඈත තිබිච්ච වටිනා ගුණ ධර්ම සැප කොටසක් මට ඉදිරිපත් කළා දුන්නා කියලා රහතන් වහන්සේලා ප්‍රකාශ කළා. රහතන් වහන්සේලා ඔය ආධාර ප්‍රකාශ කළා. සැපයට පැමිණිලා අර දුක් ඉවර කරගෙන නියම සැපය තේරුම් අරගෙන උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙනුවට උන්වයි ටික ප්‍රකාශ කළා. අපි අන්නේ ටික හිතාගෙන ඒ විදිහේ හිතාගෙන අපේ බලාපොරොත්තු ඒකයි කියන හැඟීම ඇති කරගන්න. ඒ ජීව දුක් කොටස් සම්පූර්ණයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි අයින් කිරීමට උන්වහන්සේගේ නාමයෙන් සැප කොටස් අත්පත් කර ගැනීම ආදානිනු අපේ දුර්වලතන් අපි අයින් කරන්න දුර්වල අදහස් අයින් කරන්න දුර්වල හැඟීම් අයින් කරන්න ඕන කෙලෙස් අදහස් අයින් කරන්න ඕන නිකෙලෙස් අදහස් හිතේ තම්පත් කර ගන්න ඕන නිකෙලෙස් පිරිසිදු කරුණා මෛත්‍රී සාධාරණ ශාන්ත දාන්ත ප්‍රණීත වටිනා අදහස් මේ චිත්ත සංතානෙහි පුරවා ගන්නවා. පුරවා ගන්නකොට මේ ඒ විදිහේ අපේ චිත්ත සංතානවල පුරවා ගන්නකොට සමග්ගාණං තපෝ සුඛෝ කියලා දේශනා කළ උන්වහන්සේගේ දේශනාව 100% ක්‍රියා කර ක්‍රියාව යොදව ගන්න පුළුවන්. ක්‍රියාව යෙදෙනවා. ඒක කිසි මහන්සියක් නැහැ. නියම අන්නෙන් ක්‍රියාවේ යෙදෙනවා. සමග්ගාණ තපෝසුකෝ. සමගී ඌවන්ගේ තපස සැපයි. සමගී නැත්නම්ගේ තපස ඇත්තේ නැහැ. ඒක නැති වෙලා යනවා. ගෙවිලා යනවා. තපස ගෙවිලා යනවා. සීලය නැති වෙලා යනවා. සමාධිය නැති වෙලා යනවා. ප්‍රඥාව නැති වෙලා යනවා. නිකන් හිස් මිනිසු කොටසක් වෙනවා. මෙන්න මේ මේ ටික අද බලාපොරොත්තු වෙනවා කියන්න. අපි එහාට ලෝක අධිෂ්ඨාන සත්‍යයෙන් යුක්ත වැඩ කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ලෝකෝ චිත්ත සත්‍යයක් ඇති කරගෙන අධිෂ්ඨාන සත්‍යයක් ඇති කරගෙන වැඩ කරන්න බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්න බව මම දන්නවා. ඒ උදවියට ඒ අත්තන්ට ඒ පින්නතුන්ට ශක්තිය වැඩෙන අන්දමටයි අද මේ කතාව ටික මම කරන්න බලාපොරොත්තු මේ මේ වේලාවේ දැන් සමහර විටක වෙලාව හුඟක් ගියා කියලා මම හිතනවා. නමුත් මට මේ කතා කළයි කියලා මේ ටිකක් හයියෙන් කතා කළයි කියලා අමාරුවක් නෑ. ඒ මොකද මගේ හිතටත් ලොකු ශක්තියක් හදාවා විහාරෙට ගියේ ඒ ශක්තිය උදායි විහාරෙට ගියේ ඒ ශක්තිය උදායි තවත් එහාට මේ ශක්තිය පාවිච්චි කරගන්න මම බලාපොරොත්තු වෙනවා බලාපොරොත්තු වෙන මේ ශක්තිය මේ සාමාන්‍ය ලෞකික වශයෙන් අදහස් වලට ලැබුරු වෙන ලෝකෝත්තර ගුණයන් දිනු කර ගැනීමට උපකාර වෙන අන්දමටයි මේ ශක්තිය යොදන්න මා බලාපොරොත්තු වෙනවා මේ ජීවිතේ ඉතා කොයි වෙලාවේ මේ ඉවර වෙයිද කියලා අපිට කියන්න බෑ බොහොම නිරච්ච වාගේ ජීවිතය. නමුත් හිත දිනනවා බලවත්ව ඒ කියන්නේ මේ සාධනේ දිනු කරදී මේ අර ප්‍රධාන අදහස ඇති කරගත්ත ඇති කරගෙන ඉදිරිපත් වෙච්ච ඉදිරිපත් කරගත්ත හිත තව හොඳට තියෙනවා මේ පින්නතුන් හොඳට වැඩ කරනවා. හොඳට වැඩ කරනකොට මගේ හිත තව තවත් උනන්දු වෙනවා. නිසා මේ පිළිසෙට විශේෂයෙන් කියන්නට බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ කාලයක් ගත වුණා. බොහෝ කාලයක් ගත වුණා මේ ආරණ්‍ය වැඩ පටන් අරගෙන බලාපොරොත්තු තරමට සාර්ථකව වැඩ ගෙනියනවා. ඒවත් හිතනකොට සමහර විට සංවේග ඇති වෙනවා. නමුත් අපි ලෝක ධර්ම වලට යට වෙන්න ඕනනේ. ලෝක ධර්ම වලට යට වෙනවා අපි. අසනීප වලට, කායේ අසනීප, හිතේ අසනීප, ඔය විදිහ අසනීපකම් නොඑක් විදිහේ ඒවා ඇති වෙනවා. ඕවට යට වෙනවා. ඕක සිරිතක්. ඒවට යට වෙන එක සිරිතක්. නමුත් මේ යට වෙලා ඉන්න නරකයි. යට වුණා ඒක යට වෙච්ච බව තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන ඒක අහක දාලා ආයෙත් ගිහිල්ලා මේ වැඩ කරන්න බලාපොරොත්තු ඒක ඒ අදහස තනින් තියාගන්න ඕන. මේ යෝගාවචරයන්ට නොයෙක් අඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඇති වෙන්න පුළුවන්. එතකොට කැපකරුවන්ගේ දායක උදවියගෙන් පිළිසෙන් නොයේ කාලගුණේ අනුව තමන්ගේ ශාරීරික තත්ත්ව අනුව නොයේ කඩුපාඩුකම් ඇති වෙන්න පුළුවන්. ඒ මොන අඩුපාඩුවක් වුණත් හිත අඩුපාඩු කරගන්න නරකයි. යම් කිසි පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීමට ඉස්සරහට පය තිබ්බා නම් ඒ පය එහෙමම ඉස්සරහට ඉස්සරහට තියෙනවා මිසක් එක පස්සට ගන්නේ නැහැ කියන අදහස තියාගන්නවා. ඒ තියාගෙන වැඩ කරන්න උනන්දු වෙන්න ඕන. උනන්දු වෙන්න ඕන ධර්මයේ අපට පිටයි. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මය ක්‍රියා කරනවා. ධර්මය ක්‍රියා නොකරන දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාකාරී. අපි නිකන් හිටියත් සමහර විට ධර්මයේ ක්‍රියා කරනවා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒ ක්‍රියා කරන ධර්මයේ අපි තේරුම් ගන්න අපතොල දියුණු කරගත්ත හැටි යන ක්‍රියාකාරීත්වය අපට එකතු වෙනවා. අපට තියෙන්නේ මේ ධර්මමය අදහස් අපතොල දියුණු කරගන්න ඕන. අර අධර්මමය කෙලෙස් සහිත අදහස් අයින් කරන්න ඕන. ධර්මමය අදහස් අපේ හිත තුළ දියුණු කරනකොට ධර්මය අපට උපකාර කරන බුදුරජාණන් වහන්සේ අපට අපේ ඉදිරියේ ඉඳගෙන අපේ ඔළුව අත ගන්න නිසා අත ගන්න අපට උපකාර කරනවා අපි හිතන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පෑවා කොහෙද බුදුරජාණන් වහන්සේ කියලා හිතන්න නරකයි ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ දිනනවා ඒ ධර්මයේ බුදුරජාණන් වහන්සේමයි ඇතැම් විට අපට බුදුරජාණන් වහන්සේගේ වේදයෙන් ධර්මයේ ඉදිරිපත් වෙලාකට උපකාර ඒකත් අපි හිතන්නවා ඒ ධර්මයේ බලය එහෙමයි අන්න ඒ නිසා අපි තනියම වැඩ කරනවා නෙමෙයි. අර මුලින් කිව්වා වගේ අපි අසරණව අනාථව වැඩ කරනවා නෙමෙයි. සනාථව සසරණව ධර්මයේ එක්ක අපි වැඩ කරන්නේ. අපට ධර්මයේ අපේ ජීවිත රැක ගැනීමට අපේ අදහස් සම්පූර්ණ කිරීමට ධර්මයේ ඉදිරිපත් වෙලා ඒ ඉදිරිපත් වෙනවා ඒකාන්තයි. ඒ බව කල්පනා කරගෙන තේරුම් අරගෙන ඒ පිළිබඳව කල්පනා කරගෙන අපේ මේ වටිනා මේ ජීවිත වටිනා ජීවිත මේ වටිනා ජීවිතේ ජීවිත වලින් එක මොහොතක්වත් මොහොත කියන එක ඉතාම පුංචි මොහොත එක ක්ෂණයක්වත් මොහොතක්වත් අපතේ නොයන්න අහක නොයන්න අපි වැඩ ගෙනියන්න අහක යනවා කියන්නේ මොකද මේ හිතේ කෙලෙස් වලට යට කරගෙන හිත කෙලෙස් වලට යට කරගෙන කෙලෙස් වලට හිත දීගෙන වැඩ කළොත් කාලය අපත ගියා ආග ගියා ප්‍රමාදේ වැඩිලා කාලය ගත කළා නම් ඒ කාලය ආග ගියා කාලය කාගෙන ගියා කාලේ නියම ප්‍රයෝජන ගන්න නම් මොහොතක් අයින් කරන්නේ නැතු මොහොතක් ධර්මයෙන් අයින් කරන්නේ නැතු ප්‍රමාදේ වැටෙන්නේ නැතු කෙලෙස් වලට නොලැබෙන අන්දමට කටයුතු කරනවා නම් ආන්න ඒකයි ඒ වටිනාදී ප්‍රයෝජනවත් දේ ඒකයි කියලා කලකාගෙන කල්පනා කරගෙන මොහොතක් අහක දාගන්නේ නැහැ. මේ කාලේ අහක දාගන්නේ නැතුව අප්‍රමාදව වැඩ කරන්නේ කියන එකයි මේ අවසාන වශයෙන් කියන්නට බලාපොරොත්තු වෙන්නේ. අද වෙනි මේ වෙදක් 15ක් දවසක මේ රටේ නොයේ විදිහේ දේවල් වෙසක් උත්සවයේ සම්බන්ධව නොඑක් දේවල් ඇති. තොරණ ගහගෙන එතකොට වෙන වෙන චිත්‍ර හරිගස්සාන පෙරහැරවල් කරගෙන නොඑක් විදිය දේවල් කරන මේ අපේ මේ වෙසක් උත්සවය වෙනුවෙන් මේ බලාපොරොත්තු කරපු මේ පුද පූජාවල් මේ ඉදිරිපත් වෙලා කරපු දේවල් ඒ හැම වෙසක් පෙරහැරක්ම වෙසක් උත්සවයක්ම ඒ ක්‍රියාවක්ම අභිභවනය කළා මතු ඊට වඩා මතු ඉහළින් මතු වෙලා හිටිනවා ඇති මේක ලොකු ශක්තියක් ඇති ඒ බව කල්පනා කරගෙන මේ පිළිස ටික පිළිසක් වුණත් සුළු පිළිසක් වුණත් මම සුළුයි කියලා සලකන්නේ නැහැ. මේ ඇත්තන්ගේ අදහස් වටිනවා. මේ විදිහේ අදහස් ඇති ඇත්තන් හොයාගන්න 100කින් 1000කින් අමාරු. 100කින් 1000කින් අමාරු එක්කෙනෙක් හොයාගන්න. ඒ ඒ නිසා මේ තේරිලා ඇවිල්ලා ඉන්න පිළිස පාරමී පුරාගෙන ආපු විශ්වක් වශයෙන් සලකනවා. ඒ විදිහම සලකනවා මේ අතොත් හිතට ගන්න ඕන අපි මේ එක සම්බන්ධයකින් එකම එක සම්බන්ධයකින් යුක්තව මේ අපි මේ වැඩ කරන්නේ මොනම වේදයක්වත් අපේ තුල ඇත්තේ නෑ හොඳ කරුණා මෛත්‍රී මෛත්‍රී මේ කාය කර්ම මෛත්‍රී මේ වාක් කර්ම මෛත්‍රී මේ මනෝ කර්ම කියන මේවා මෛත්‍රියෙන් යුක්තව මෛත්‍රියෙන් පෙරිපෙරි අපි මේ වැඩ කරන්න බලාපොරොත්තු වෙන්න ඕනේ ඉස්සරහට කරන්න තිබෙනා වැඩ ටික අන්‍යෝන්‍ය ආධාරයේ තියෙන්න ඕනේ හිතින් ආධාරයේ තියෙන්න ඕනේ වචනෙන් ආධාරය තියෙන්න ක්‍රියාවෙන් ආධාරය තියෙන්න ඕනේ එකට ගැටීම් බැඳීම් ඕන නැහැ ඇලීම් හොඳ නැහැ ගැටීමයි බැඳීමයි ඇලීමයි මුලාවට හේතු වෙන අන්දමට දේවල් කෙලෙස් ඇති වෙන දේවල් ඒක අයින් වෙලා අයින් වෙලා වෙන් වෙලා ඉඳගෙන අර මෛත්‍රීමය කාය කර්මයේ මෛත්‍රීමේ වා කර්මයේ මෛත්‍රීමේ මනෝ කර්මයේ කියන මේවා පවත්න්නේ ඉතින් ඒක සම්බන්ධයෙන් යුක්තව කටයුතු කරනකොට බුද්ධ ශාසනයේ දියුණුවේ තම තමන් තුළ බුද්ධ ශාසනයේ ජීවන වෙන තහණුගේ ඉස්සා ඒ සම්දානවල බුද්ධ ශාසනයේ ජීවන වෙන මුළු ලෝකෙම බුද්ධ ශාසනයේ ජීවන වෙනවා ඒ නිසා ඒ විදිහේ කල්පනා කරගෙන කටයුතු කරන්නට බලාපොරොත්තු වෙන්න ඕන ඊළඟට කල්පනා කරමු අපි මේ සිද්ධ කරගත්තා වූ සියලුම කුසලානිසංසය එකක් එකක් ගාණි අපි තම්පත් සිතින් කල්පනා කරන්නේ මේ මොහොත වෙන තුරු අපේ හිත වලින් කයි වචනේ හිතින් වෙන තුන්දොරින් සිද්ධ කරගත්තා වූ යම් තා කුසල සම්භාරයක් නැත්නම් මේ සියලු කුසල සම්භාරය බුද්ධ සාධනය ආරක්ෂා කරන්න බලාපොරොත්තු වන බුද්ධ සාධනය සම්බන්ධව සාක්ෂි කියනවා එමීමට ශක්තිය යම් තරම් දෙවි දේවතා සමූහයක් නැත්නම් බ්‍රහ්ම රාජ සමූහයක් නැත්නම් ඒ වගේම බුද්ධ ශාසනයේ දියුණුවට බලාපොරොත්තු වන්නා වූ යම් තාක් සත්ව කොටසක් නැත්නම් ඒ හැම කෙනෙක්ම මේකින් අනුමෝදන් වෙලා තව තවත් මේ බුද්ධ ශාසනයේ ස්ථිරව දිගට ගෙන යාමට ආරක්ෂා කර ගැනීමට මේ පින් අනුමෝදන් වීමෙන් අපට උදව් වෙත්වා කියලා දෙවියන්ටත් බ්‍රහ්ම රාජයන්ටත්